හැම දිනාටම සුවදායක සතිමත් අවදිමත් ඉබිදුණු සඳයවක් හිතවතුනි මේ වැඩසටහන සහ නිකුත් සියලුම මාර්ගගත වැඩසටහන් පවත්වන්නේ බොහෝ දෙනෙකුගේ ස්වේච්ඡා සේවය සහයෝගයේ අනුග්‍රහය කැපවීම දායකත්වයේ මතයි එය සෑම දෙනාම ගන්නවා ඉතින් මේ මේ වැඩසටහන් මාලාවම මූලිකත්වයේ ගන්නේ සංවිධානය කරන්නේ ඒ ලින්ක්ස් යවන්නේ ලින්ක්ස් හදන්නේ Zoom පාස්කම් ලබාගෙන තියෙන්නේ ડોક્ટર සුජාන්ති මෙනවිය එතුමිය විශාල කැපකිරීමක් කරනවා මේ ඉන්න ප්‍රදේශයත් එක්ක ඒ තියෙන අපහසුකම් මැද කාලයත් සමග මේ ධර්ම දාණය ලබා දෙන්නට ඉතින් තාක්ෂණික ගැටලු සාමාන්‍ය දේවල් වඩාත්ම තාක්ෂණික ගැටලු මතුවෙන්නේ මේත නිලඹට ඒ නිසා ගැටලු සමග යන ගමනකටයි විපස්සනාව කියන්නේ සමතේදී ගැටලු මතුවෙනවා බාධා එනවා සමතේදී කරන්නේ සමත භාවනාවේදී ඒ ගැටලු හා බාධා මගහරවගෙන යනවා. මගහරවගෙන යෑමක් තමයි සමත භාවනාවේදී සිදු වෙන්නේ දැනුවත්ව හෝ නොදැනුවත්ව බාධා වලට මුහුණ දී ගැටලු වලට මුහුණ දී ගැටලු හඳුනාගෙන ගැටලු විසඳගෙන යන ගමනක් නොවේ සමත භාවනාව ඊට වඩා සරලයි ගැටලු මගහැර ගැටලු වලට උඩින් පැනලා ගැටලුවක් ඉදිරියෙන් එන විට බාධාවක් වෙන පැත්තකට ගිහිල්ලා ඒ මගහැර යෑමක් තමයි සිදු වෙන්නේ. නමුත් විපස්සනාවේදී විදර්ශනාවේදී හැම ගැටලුවක්ම කර්මස්ථානයක් කරගන්නවා. සෑම ගැටලුවක්ම හැම බාධාවක් නැහැ. භාවනා විදර්ශනා භාවනාවට කර්මස්ථාන. මේ විදර්ශනාව කියන්නේ යන්ත්‍රයක් නම්, ඇඹරෙන යන්ත්‍රයක් නම්, අඹරෙන යන්ත්‍රයක් නම් ජීවිතේ හැම අත්දැකීමක්ම හැම බාධාවක්ම හැම ගැටලුවක්ම සෑම දුෂ්කරතාවක්ම ඒ විදර්ශනාව නැමැති යන්ත්‍රයේ ඇඹරෙන විදර්ශනා නැමැති යන්ත්‍රයේට අඹ ගන්නට බැරි, පොඩි කරන්නට බැරි, කුඩු කරන්නට බැරි, ෂේ කරන්නට බැරි ගැටලුවක්, ප්‍රශ්නයක්, අපහසුතාවක්, දුෂ්කරතාවක්, බාධාවක් හෝ ඒ බාධා දුෂ්කරතාවලට මුල්ලුණු හේතු ඒ ඕනෑම හේතුවක් හෝ ඵලයක් මේ දෙකම විදර්ශනාවේදී හැඹරෙනවා. ඒ ඒ නිසා විදර්ශනා කියන්නේ. ඉතින් ඒ සම්බන්ධ වෙන්න අපහසු වෙලා සිටින විට මේ වැඩසටහනට ඒ අපහසුතාවයම විදර්ශනා කරන්නට හොඳ කර්ම කමඨහනක් කර්මස්ථානයක් හිතනවා බලාපොරොත්තු වෙනවා ඒ බලාපොරොත්තුෙන් ඒ සැලසුමෙන් ඒ සූදානමින් සම්බන්ධ වෙන්න බලාගෙන ඉන්නවා නමුත් වෙන්නේ නැහැ උත්සාහ කරනවා උත්සාහ කරනවා සිදු වෙන්නේ නැහැ ඉතින් මෙතනදී එක පැත්තකින් අර බලාපොරොත්තු හදාගත්ත හිතට මොකද වෙන්නේ කියලා හඳුනගන්නට පිළිවයි. බලාපොරොත්තුවක් ඉටු වීමේදී සාමාන්‍යයෙන් බලාපොරොත්තුවක් ඉටුවන විට කාරණා දෙකක් සිදු වෙනවා. එකක් තමයි මතු පිටින්ම වෙන දේ තමයි සතුටු වීම. තමන් බලාගෙන හිටියේ දෙයක් ලැබෙන විට කරගන්නට ලැබෙනකොට ඊටවන විට ඒ බලාපොරොත්තුණු කිත සතුටටපත් වෙනවා ඒ සාමාන්‍යයෙන් කවුරුත් දන්න දෙයනේ බලාපොරොත්තුවක් ඉටු වුණාම සතුට වෙනවා කියන කාරණේ දැනගන්න විදර්ශනාවක් අවශ්‍ය නැහැ නමුත් දෙවෙනි කාරණේ කුමක්ද මේ විශ්වාසයක් ගොඩනැගෙන්නේ නැතිනම් තිබුණු විශ්වාසය තහවුරු වෙනවා. කුමක් පිළිබඳවද? සංසාරේ පිළිබඳ. ලෝකේ පිළිබඳ. හිත පිළිබඳ. තමන් පිළිබඳ. මේ බලාපොරොත්තු ඉටු වන තැනක බලාපොරොත්තු වන සෑම දෙයක්ම ඉටු කරගන්න පුළුවන් තැනක තමා අප ඉන්නේ. ඒ විශ්වාසය ඇති වෙනවා. ඒ විශ්වාසය කොහොමද තිබෙනවා? සංසාරේ ඊට බෑ විශ්වාසයෙන් තොරව. අවිශ්වාසයෙන් ඉන්න පුළුවන් තැනක් නොවේ සංසාරේ. විශ්වාසය අවශ්‍යයි. විශ්වාසය මතයි සසර ගොඩ නැගෙන්නේ. සම්පූර්ණයෙන්ම විශ්වාසය මත. ඉතින් මේ බලාපොරොත්තු ඉටු වන තැනක ඉටු කර ගන්න පුළුවන් තැනක තමා අප ඉන්නේ කියන ඒ විශ්වාසය ඊටවන ඊටවන හැම බලාපොරොත්තුවක් ආසාම වඩ වඩා ශක්තිමත් වේ. සසර පිළිබඳ විශ්වාසය. එමෙන්න හිත පිළිබඳ විශ්වාසය. හිතන දේ කරගන්න පුළුවන්. Taman පිළිබඳ විශ්වාසය. ආත්ම විශ්වාසය කියන්නේ මට ඕනේ දේ මට කරගන්න පුළුවන්. ආත්ම විශ්වාසය, පිට පිළිබඳ විශ්වාසය, සසර පිළිබඳ විශ්වාසය වඩ වඩා තහවුරු වීම තමා බලාපොරොත්තු ඉටුවන විට නොදැනුවත්වම සිදුවන්නේ. අර දැනුවත්ව සිදුවන දේ තමයි ප්‍රීති වීම. ඒ එහෙමනම් මේ සසරින් නික්මෙන්නට තීරණය කළ කෙනෙකුට බලාපොරොත්තු ඉටු වීමට වඩා කඩවීම ලොකු ආශිර්වාදයක් විදර්ශනාවට ලොකු අම්ම ලොකුම ආශිර්වාදය තමයි බලාපොරොත්තු කඩවීම. සමත භාවනාවට බලාපොරොත්තු ඉටු වීම. එම නිසා සමත භාවනාවේදී අර සතර ඊරිතිපාද ඉතිපාද අත්‍යවශ්‍යයි. ඡන්ද චිත්ත විරිය විමර්ශා ඒ සමතේ දියුණුවට ඒකාග්‍රතාවේ සමාධියේ දියුණුවට මේ සතර ඉද්ධිපාද දියුණු කර ගැනීම අත්‍යවශ්‍යයි. ඉතින් එක දෙක තමයි Tamanට අවශ්‍ය දේ පිළිබඳ දැඩි ඕනෙකම ආ ඒ දේ කොහොම හරි කරගන්නට ගන්න අදිස්ථානය. කොහොම හරි කරගන්නවා කියන අදිස්ථානය ඊළඟට ඒ අදිස්ථානයේ ප්‍රායෝගික මට්ටමට ගෙනල්ලා ඉටවනතුරු වීර්ය කිරීම. දැන් මේ සියල්ලත් එක්ක තමා සමතේ වැඩෙන්නේ සමාධිය ඇති වෙන්නේ. මේ ඇති වුණත් එකයි නැති වුණත් එකයි අ හිත එකඟුණොත් එකඟුණාර නැත්නම් විසිරුණා විකියා සමත භාවනාවක් වඩන්න බෑ. මේ සමතේ වැඩෙන්න වැඩෙන්න හිත පිළිබඳ විශ්වාසය වැඩෙන. හිත පිළිබඳ විශ්වාසය, තමන් පිළිබඳ විශ්වාසය නොදැනුවත්වම වැඩෙන. ඉතින් එතනදී මේ යටින් සිද්ධ වෙන්නේ සසර පිළිබඳ විශ්වාසයක් ගොඩනැගීම. සංසාරය පිළිබඳව. මේ සමතේ ඒ සංසාරය පිළිබඳ විශ්වාසය තමයි එන්නේ. ඒ විදර්ශනාවට මේ බලාපොරොත්තු කඩවීමත් එක්ක තමයි විදර්ශනාව ක්‍රියාත්මක වෙන්නේ වඩා බලාපොරොත්තු ඉටුවීම ඇතුළේ විදර්ශනාවක් කරන්න පුළුවන්. නමුත් විදර්ශනා යෝගියාට වඩා ජවයක් ලැබෙන්නේ, කමඨහන් ලැබෙන්නේ, කර්මස්ථාන පොතක්ම ලැබෙන්නේ කැඩෙන කැඩෙන කැඩෙන බලාපොරොත්තු වෙයි. ගහන ගහන තේ වරදිනවද? ඊට වඩා ආශිර්වාදයක් විදර්ශනාවට තවත් නෑ. එම නිසා මේ සමහර විට මොන හේතුව නිසා හෝ මේ වැඩසටහන පටන් ගන්න බැරි වුණොත් නැතිනම් පටන් ගෙන ටිකකින් අඩාගෙන වැටුණොත් අයියෝ අපරාධේ අද විදර්ශනා භාවනාව අහගන්න බැරි වුණා, දැනගන්න බැරි වුණා, භාවනාවට එකතු වෙන්න බැරි වුණා කියන පශ්චාත්තාපයේ ලතැවුල ඇති නොවිය යුතුයි විදර්ශනාව. එහෙම තමයි විදර්ශනාව. හිතනදී කරගන්න බෑ කියන එක. එහෙම කිව්වහම කෙනෙකුට කෙනෙකු තීරණය කරන්න පුළුවන් මේ එහෙනම් මොකුත් නොකර ඉන්න එක තමයි හොඳ. හිතන දේ කරගන්න බැරි නම් හොඳම දේ තමයි මොකුත් නොකර ඉති. නෑ නොකර සිටින්නේ උත්සාහ කරනවා. උත්සාහ කළ යුතුයි. හැබැයි උත්සාහය තුළ පෙනෙනවා බලාපොරොත්තුව ඉටු වෙන්නට තිබෙන ඉඩට වඩා ඉටු නොවෙන්න තියෙන ඉඩ වැඩි බව. ඕනෑම බලාපොරොත්තුවක් කඩ වෙන්නට තිබෙන අවස්ථා වැඩි ඉටවන්නට තිබෙන හැකියාවට වඩා බලාපොරොත්තු ඒ නිසා තමයි ධර්ම කියන්නේ සිතූතේ නොම වේ නොසිතූතේම සිදු වේ. හිතන දේ නෙමෙයි වෙන්නේ. නොසිතන දේ තමයි වැඩිපුර වෙන්නේ. මේ ධර්මතාවක්. මේ ධර්මතාව අවබෝධ වුණු මට්ටමට පුදුමයටපත් වීම අඩුයි. විමතියටපත් වීම කම්පණයටපත් වීම අඩු වෙනවා. හේතුව අප පුදුමයටපත් වෙන්නේ බලාපොරොත්තු නොවන දෙයක් වන. බලාපොරොත්තු වුණු දෙයක් නොවන විටයි පුදුමයටපත් වෙන්නේ. මේ ධර්මතාව වැටහෙන ප්‍රමාණයට පුදුම වෙන්න දෙයක් නෑ. පුදුම වෙන්න දෙයක් නෑ. හිතන දේ වෙන්නේ නෑ. නොහිතන දේ තමා වැඩිපුර වෙන්නේ කියන නොහිතන දේ වෙන්නට තිබෙන සම්භාවිතාව වැඩි කියන කාරණය යම් පමණකට වැටෙනවද ඒ පමණට පුදුම වීම අඩු වෙනවා. මේ 100%ක්ම මේ ධර්මතාව ප්‍රත්‍යක්ෂ වුණොත් කෙනෙකුට පුදුම වෙන්නේම නැහැ. එහෙම කෙනෙකුව මොනවා කරලවත් පුදුම කරන්න බෑ. සර්ප්‍රයිස් එකක් කර දෙන්න බෑ එහෙම කෙනෙකුට. එහෙම පුළුවන් වෙන්නේ යමක් වෙන්න පුළුවන්. මේ දේ තමයි වෙන්නේ. මේව වෙන්නේ කියන ඒ කාමුව ඇතුලේ සිටින තුරු පමණයි. අල්‍යාන මිත්‍රේනි මේ කාරණේ අවධාරණය කරන්නේ බොහෝ විට විදර්ශනා කමඨහන් වෙනමම ඉල්ලනවා වෙනමම දෙනවා වෙනම පොත් තියෙනවා විදර්ශනා කර්මස්ථාන කියා ඒ ඒවයි තිබෙන්නේ මාත්‍රිකා පමණයි ඒ මාත්‍රිකා යටතේ හැම ජීවිත අත්දැකීමක්ම ගොනු කරන්නට පිළිවන්නේ හැම අත්දැකීම. එම නිසා මේ විශේෂයෙන්ම ඍණ අත්දැකීම් නෙගටිව් එක්ස්පීරියන්සස් මේවා අපි දෙන්නේ අව탁ෂේරවක්නේ හැබැයි විදර්ශනාවට විදර්ශනාමේ වටිනාකමක් දෙනවා සෑම අසුබ අත්දැකීම සෑම අනපේක්ෂිත නැතිනම් අපේක්ෂා භංග වෙන හැම අත්දැකීමක්ම විදර්ශනාවට රන් මිනි මුතු වගේ. ඔප වැටෙන්නේ ඉබඳු අත්දැකීම් වැඩි වැඩියෙන් ලැබෙන්න තමයි. ලැබෙන්න ලැබෙන්න. හිතන හිතන දේ හරියනවා නම් විදර්ශනා කරන්ට ලොකු ජවයක් ඇති වෙන්නේ. තමන් හිතන හිතන හිතන දේ හරියනවා නම් ලැබෙනවා නම් ගැඹුරු අවශ්‍යතාවයක් ගැඹුරු ඕනෙකමක් ගැඹුරු ශක්තියක් උපදින්නේ විදර්ශනාව සඳහා. හිතවතුනි මේ බුදු සසුනේ අප මෙසේ දුරින් සිට හෝ එකට එකතු වී විදර්ශනාව ගැන අවධානය යොමු කරනවා. අප කලින් අවධාරණය කළා බුදු සසුනක පමණයි විදර්ශනා මාර්ගය පුදී ජනයාට විවෘත වෙන්නේ. ඒ පාර තියෙනවා. විදර්ශනා පාර නැති වෙන්නේ නැහැ. කාටවත් ඒ පාර වහන්න බෑ. නමුත් මේ විදර්ශනා මාර්ගයේ විපස්සනා මාවත ඔබ අපවන් කුටිජනයන්ට කුටිජනයාට ඇරෙන්නේ බුදු සසුනකදී පමණයි. සමහර පාරවල් තියෙනවා ප්‍රභූවරුන්ට පමණයි යන්න. සාමාන්‍ය ජනතාවට යන්නේ යන්න දෙන්නේ බොහොම කලාතුරකින් එහෙම පාරවල් අරින්න. මේ විපස්සනා මාවතත් ඒ වගේ. ප්‍රභූ කියන්නේ අති විශිෂ්ට පුද්ගලයන්. බුදු හා පසේ බුදු. ඒ උත්තරයන්ට මේ පාර කවදත් ඇරිලා තියෙන්නේ. බුදු පසේ බුදු බුදුමන්ට. ඔබ අපවන් සාමාන්‍ය උදී ජනතාවට විපස්සනා මාවත විදර්ශනා මාර්ගයේ විවර වෙන්නේ බුදු සසුනකදී පමණයි. බුදු සසුනක් නැති කාලේ කියන්නේ විපස්සනාව නැති කාලේ. මෙහෙම පාරක් නෑ අපිට. මේ බුදු සසුනේ පමණක් නොවේ සමහර විට අතීත බුදු සසුන් වල අප මෙසේ විදසුන ගැන කතා කරන්නට ඇති ඇහුම්කන් දෙන්නට ඇති සාකච්ඡා කරන්නට ඇති තේරුණා කියා සෑහීමකටපත් වෙන්නත් ඇති පුහුණු නොවි පුහුණු නොවි සමහර විට මේ ලැබෙන අවසාන අවස්ථාව දිය හැකියි එම නිසා වැඩි කාලයක් වැඩි අවධානයක් වැඩි කැපකිරීමක් කරමු පුහුණුව සඳහා විදර්ශනාවේදී අවධානය යොමු කරන්නේ අවබෝධයේ අවබෝධයේ පුරුද්දට නොවේ අත්දැකීම් වලට නොවේ එම නිසා තමයි මේ විදසුනට නිදසුනක් වැඩසටහනේ උප තේමාව විදිහට අත්දැකීමෙන් අවබෝධයේ කියන මාතෘකාව අරගෙන තියෙනවා. අත්දැකීමෙන් අවබෝධය. විදර්ශනාවේ වැඩි තැනක් දෙන්නේ අවබෝධයට. මොනවා අවබෝධ කරගැනීම? කෙනෙකුට කියන්න පුළුවන් සියල්ලම. සියල්ලම. එහෙම කිව්වත් හරි. සියල්ලම අවබෝධ කරගන්න. සියල්ල කියන්නේ මොනවද? සියල්ල. ඉතින් ගස්, කොළන්, ඉර, හඳ, තාරකා, දූපත්, ග්‍රහලෝක, සත්තු, ගොඩනැගිලි, යාන වාහන මේ විදිහට සියල්ල ලොකු දිග නැස්තුවක් හදන්න පුළුවන් ඉවර නොවන සියල්ල ඒ ලෝක විශ්ය අචින්ත්‍යයිනේ. එම නිසා සියල්ල ওই විදියට ලෑස්තිගත කරන්න ගියොත් නම් ඉවරයක් නැහැ. එහෙමනම් ඒ විදර්ශනාවත් ඉවර වෙන විදර්ශනාවක් නොවේ. සියල්ල යනු ඇහැ පෙන්වන දේ අන ආනදී දිව නාසය සම දැනගන්නදී මේ ටික තමයි කියන්නේ. මේ තමයි කියන්නේ. එතකොට මනිත්‍රි මනස ඔ මනසත් ඉතින් එයා කැමති මේ මේ පහට එකතු වෙන්න. එකතු වෙලා මම හයවෙනි කෙනා කියා මාත් මේ මෙතන වැදගත් කෙනෙකු කියා කියන්න මනින්ද්‍රිය හරි කැමැති. අපි යවත් ගමුකෝ. ඒතර 6යි. මේ තමයි ලෝකය. මනින්ද්‍රිය ගන්නටම අවශ්‍ය නැහැ. නැත්තත් අපි අරගමුකෝ දැනට. ඒතර සියල්ල කියන්නේ මේ ටික. කුමකටද? තීන, ඇහෙන, දැනෙන, හිතෙන. හතරයි. දැනෙන ඒවාම රහ දැනෙන, සුවඳ දැනෙන, පහස දැනෙන. හයයි. මේ තමයි සියල්ල. ඇයි මේ මේ හයට සියල්ල කියන්නේ මින් පිට දෙයක් තියනවද නැද්ද දැනගන්න ක්‍රමයක් නේ. මේ පිට මොනවත් නැහැ කියන්න බෑ. තියෙනවා කියන්න. තියෙනවද නැද්ද දැනගන්න අපට තිබෙන එකම ක්‍රමවේදය තමයි අපේ ඇහැ, දිව, කන, සම, ශරීරය, නාසය. එපමණයි. ඉහා දෙයක් නැහැ. මේ පහ පමණයි තියෙන්නේ. ඉතින් අපි දාන්න සියල්ල මේ පහට සීමා වෙනවා. සියල්ල කියන්නේ මේ පහ. දැන් මනින්ද්‍රිය බලෙන් න්යාවෙ මෙතෙත්. බලෙන් ආවේ. එයා ඉන්ට්‍රෝන් නැහැ. එයා කරන දේකුත් නැහැ. එයා කරන්නේ කුමක්ද? මේ අනිත්‍යය දැනගන්න දේවල් ඇහැ දැනගන්න දේ කන දැනගන්න දේ, දිවනාසය ශරීරය දැනගන්න දේ Taman දැනගත්ත කියා වාර්තා කරගන්න. මේ වාර්තාව ලියන්නේ වාර්තාව ලියන්නේ මේ මමයි දැනගත්තේ කියලා. හරියට මාධ්‍ය වේදිකෙක් වගේ. ඔය මනින්ද්‍රිය කාර්යභාරය මාධ්‍ය වේදිකෙකුගේ කාර්යභාරය තමයි. සිද්ධිය එක වාර්තා කරන්න තව කෙනෙක්. ඒ වාර්තා කලේ කියන ඒ වාර්තා කරුගේ නම තමයි ලියන්නේ. ඒ අන්තිමට ඒ සිදුවීමම ඒ වාර්තා කරු අයිති කරගන්න. මනින්ද්‍රිය කරන්නේ තමයි අනුන්ගේ දෙයක් තමන්ගේ කියන අයිති කරගන්න. ඇහැ කිසිම රූපයක් අයිති කරගන්නේ. හොඳට බලන්න මේ සියලුම රූප දකින්නේ නැහැ. අපි එදා කතා කළානේ අනන්ත බෑ. දිවටත් බෑ, නාහිටත් බෑ, ශරීරයටත් බෑ. මනින්ද්‍රියටත් බෑ. රූප දකින්න මනින්ද්‍රියට බෑ. පුළුවන් හිත ප්‍රමණයයි. ඉතින් එදා මෙදා තුර අප ලක්ෂ කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත පාට දැක්කද, ඇට දැක්කද, රූප දැක්කද ඒ සියල්ලම දුටුවේ ඇහි. ඇහි දැක්කේ. ඇහැයි දැක්කේ. ඇහැයි පෙන්වුවේ. නමුත් ඒ එකදු රූපයක්වත් ඇහැ අයිති කරගන්නේ නැහැ. හොඳට හිතා බලන්න, මෙනෙහි කර බලන්න, හොයා බලන්න එකම එක රූපයක්වත් තාම ලස්සනයි කියා තීරණය කළ රූපයක්වත් නැහැ අයිති කරගෙන වෙන කිසිවක් නොබලා ඒ රූපේ අමනක් බල බල ඉන්නවද ඇහැට ලස්සන කැත සුදු අලු ભેදයක් නැහැ වර්තමානයේ දකින්න වර්තමානයේ දකින්නයි පමණයි. කනත් කිසිම සත්‍යයක් අයිති කරගන්නේ එදා මෙදා තුර ඇසූ කෝටි ප්‍රකෝටි ගණනක් ශබ්ද වලින් එකම එක ශබ්දයක්වත් කන අයිති කරගන්නේ ඒ ඒ එහෙම ක්‍රියාවක් කන දන්නේ නැහැ ඕනේ නැහැ කනට එහෙම අයිති කරගන්න කියොත් කන දන්නවා කන හිර වෙන බව. කන බීරි වෙනවා. එක ශබ්දයක් කන ඇතුලේ තියාගත්තොත් ඒ කන බීරි කන. අනිත් ශබ්ද ඇහෙන්නේ නැහැ එකම රූපයක් ඇහැ අලවගත්තොත් ඒ ඇහැ අන්ධහැක් බව ඇහැ ගන්නවා. ඉතින් නායිත් එන්නේ. එකම සුවඳක් දිගට දැනෙන දැනුනොත් අනිත් සුවඳ වල එකක්වත් දැනෙන්නේ දිවත් එහෙමයි සමත් එහෙමයි එතන මේ පහ දන්නවා කුමක්ද දැනගෙන අතාරින්න දැනගෙන අතාරින්න ඇහක් දන්නවා කනක් දන්නවා දිවනාසය ශරීරයක් දන්නවා දැනගෙන අතාරින්න දන්නේ නැත්තේ කවුද මනස දැනගෙන අතාරින්න මනස දන්නේ. මේ දෙකම දන්නේ. දැනගන්න දන්නේත් නෑ, අතාරින්න දන්නේත් නෑ. මනස නොදැන නොදැනගෙන අයිති කරගන්න. ඉතින් ඔය බලන්න මේ දුටු හැම රූපයක්ම අයිති කරගත්තේ ඒ රූප දැක්කේ නැති මනස. එක රූපයක්වත් මනස දැකලා නැහැ. එහෙනේ දැක්කේ හැම සද්දයක්ම ඇහුනේ කනටනේ. මන මනසට ඇහුන්නේ නැහැ. මනස තියෙන්නේ සංඥාවක්. සද්දයක් නෙමෙයි මනස තියෙන්නේ. සද්ද සංඥා. ඇහැ ඇහැට ඉන්නේ රූප. හැබැයි මනසට ඉන්නේ රූප සංඥාව. ඒ මනස කවදාවත් කිසිම රූපයක් දැක නැහැ. දැකලා නැහැ. කිසිම සද්දයක් අහලත් නැහැ. නමුත් ඔය ඇහූ දුටු හැම රූපයක්ම හැම ශබ්දයක්ම මනසේ තියෙනවා. මනසේ තියෙනවනේ. ඒ කියන්නේ දෙවෙනි වතාවේ දැක්කම හඳුනාගන්නේ. ආ මේ හවල් කෙනා, මේ හවල් මල, මේ හවල් ගහ කියලා. ඉතින් මනස තියෙනවා. මනසට හිතනවා මට අයිති. මම අයිති කරන් ඉන්නේ. මොනවද මේ අයිති කරන් ඉන්නේ? රූපයේද නෑ රූපය අයිති කරගන්න කාටවත් බෑ ඇහැටත් බෑ මනසටත් බෑ මනසට බෑ රූපයක් අයිති කරගන්න කොහොමද බෑ මොකද මේ මනස කවදාවත් රූපයක් දැකලා නෑ මේ මහ විහිළුවක් හොඳට විදර්ශනාවෙන් බලන්න මනින්දයේ කිසිම රූපයක් දකින්න කිසිම ශබ්දයක් අහන්නත් බෑ රසක් සුවඳක් ස්පර්ශයක් දැනගන්නත් මනින්දයට බෑ එහෙනම් මේ මනින්ද්‍රිය මේ සියල්ල අත්දකිනවා මේක හොඳයි මේක ලස්සනයි රහයි සුවඳයි මොකද කියන්නේ ඒ කියන්නේ Tamanට ලැබෙන සංඥාවන් සංඥාවන් මේක තමයි සංඥාව කියන්නේ සංඥාව කියන්නේ ඇත්තකට නොවේ සැබෑ අත්දැකීමකට නොවේ ඒ සැබෑ අත්දැකීම ඇහැ රූපේ දකින්නකොටම ඇති වෙලා නැති වෙලා යනවා. ඒ රූපයක් දකින්නකොට දකින්න ඇහෙන්නේ. ඒ ඇහි ඇහෙන් දැකලා ඉවර වෙනකොට ඒ අත්දැකීම ඉවරයි. සැබෑ අත්දැකීම ඉවරයි. ඊට පස්සේ මනින්ද්‍රියට ලැබෙන්නේ සිග්නල් එකක්. ඒක සංඥා කියන්නේ. සිග්නල් එකක්. ඉතින් මේ මේ සිග්නල්ස් කොටක් තමයි ඔය සංඥා කොටක් තමයි මනින්ද්‍රියට තියෙන්නේ. සංඥා ගබඩාව. මේ සංඥා වලට තමයි මනස රැළෙන්නේ. ඇත්තම රූපයේ කියලා රැවටෙන්නේ සංඥාවක. ඇත්තම ශබ්දයේ රැවටෙන්නේ සංඥාවක. මේ තමන්ගේම සංඥා වලට තමන්ම රැවටෙන. දැන් සංඥා හදන්නේ මනසමනේ. ඇහැ නෙවෙයිනේ. මනසම තමයි සංඥා හදන්නේ. සංඥා කියන්නේ මනසේ කාර්යභාරය. ඉතින් Tamanට පුළුවන් සංඥා හදන්න පමණයි. සංඥා හදාගන්න පුළුවන්. සිග්නල්ස් හදාගන්න පුළුවන්. සයින් එකක්. හදාගන්න පුළුවන්. ඒ හදාගෙන ඒ තමයි ඇත්ත කියා මනස පැවැතෙන. මනස රැවටිලා තියෙන්නේ Tamanටමයි. ලෝකේට නොවේ. ලෝකේට නොවේ. Tamanට රැවටිලා පිටවතුනි තව කෙනෙකුට රැවටුණා නම් ඒ රැවටිීම හඳුනාගෙන ඒ රැවටීමෙන් නිදහස් වෙන්න පහසුයි. ලෝකයට රැවටිලා තිබෙනවා නම් ඒ ලෝකයේ පිළිබඳ රැවටීමෙන් දහස් වෙන්න පහසුයි. ලෝකයේ පිළිබඳ දැනීමක් ඇති කරගෙන විද්‍යාවෙන් සුළුවනි ලෝකයේට රැවටීම අඩු කරගන්න නැති කරගන්න. විද්‍යාව දිනු වෙන්න වෙන්න ඒනි සිදු වෙන්නේ ලෝකයේ පිළිබඳ ඇත්ත අනාවරණය වෙනවා. ඒ මට්ටමට ලෝකයේ පිළිබඳ තිබුණු අනවබෝධය නැති වෙලා යනවා. හැබැයි මනින්ද්‍රිය ප්‍රඥාවන්තයෙක් වෙනවා. විද්‍යාව දැනගන්න දැනගන්න ලෝකේ ඇත්ත තේරෙන්න තේරෙන්න මනස ප්‍රඥාවන්ත මනසක් බවට පත් වෙනවා. එහෙම වෙන්නේ නැහැ. හේතුව මනස මුලා වෙයි තිබෙන්නේ තමන්ටම. තමන්ටමයි. ඉතින් මේ තමන්ට මුලා වුණු මනස කියනවා මේ ලෝකේ බොරුවක්. ලෝකයේ මායාවක්. ලෝකයේ මුලාවක්. එහෙම කියන්නේ මේ තමන්ගේ මුලාව වහගන්න. තමන්ගේ රැවටීම අංග ගන්න. ලෝකේ කිසි ප්‍රශ්නයක් නෑ. මොනවද ප්‍රශ්නේ? මේ පේන කඳු වල මොනවද තියෙන ප්‍රශ්නේ? උඩ තියෙන තාරකා බලාකුළු වල ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසාද අපි සංසාරේ ඉන්නේ. අපි නැවත නැවත ඉපදෙන්නේ, නැවත නැවත වයසට යන්නේ, නැවත නැවත පොඩිය කටපාඩම් කරන්නේ. ඒ වගේ ප්‍රශ්නයක් නිසාද? ප්‍රශ්නේ නම් මනසයි. ඒ ප්‍රශ්නේ කුමක්ද? තමන්ට රැවටීම. ස්වයං මෝහනය. ස්වයං මෝහණයට තමයි මෝහය කියන්නේ. වෙන කාටවත් මුලා වීම නොවේ. තමයි. Tamangeම සංඥාවලට රැවටෙනවා. සංඥා ඇත්ත විදිහට ගන්න. ඒ මෝහය නැති කරන්න ලේසිනේ. අනුන්ට රැවටීම හඳුනගන්න පුළුවන්. නැති කර ගන්නත් පහසුයි. නමුත් Tamanටම රැවටුනහම ලේසි නෑ. පැවති වුණු බවවත් හඳුනාගන්න. මොකද රවට්ටපු කෙනයි රැවටුණු කෙනයි රැවටීමයි මේ තුන් දෙනාම එක්කෙනෙක් වුණාම කොහොමද අදුම ගානේ රැවටී සිටින බවවත් දැනගන්න. රවට්ටපු කෙනයි රැවටුණු කෙනයි රැවටීමයි මේ තුන් දෙනාම එක්කෙනෙක්. මේ අවුල දිහා ගන්නයි විදර්ශනාව අවශ්‍යයි. තව විදර්ශනාව අවබෝධයට යන මාවතක් අවබෝධ කරගන්නට තියෙන්නේ මේ අවුලම තමයි. මනස පිළිබඳ අවුලයි. මනස අවුලෙන් අවුලට වෙති. ඒ නිසායි අපහල තිබෙන අර සුප්‍රසිද්ධ ගාථා පාඨය අර දේවතා මහන්සි නමක් බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇහූ ගාථා පාඨය අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා අජා ඇතුළෙනුත් අවුල් පිටිනුත් අවුල් අවුලෙන් අවුලටපත් වෙලා කවුද මේ අවුල ලියන්නේ අවුල ලියන්නේ අනේ එතනදී මේ අහුල ලියන කෙනා ගැන බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා කවුද ලියන්නේ නරෝ සපඤ්ඤෝ අඥාවන්ත මිනිසෙකුට තමයි ප්‍රමාණිකූලව මේ අවුල ලියන්නට පුළුවන්. ප්‍රඥාව තමයි මුල ප්‍රඥාව. ඒ සඳහා විදර්ශනාව. විදර්ශනාව ඍජුවම දායක වෙන්නේ ප්‍රඥාව. කුමක් පිළිබඳ ප්‍රඥාවද මේ අවුලෙන් අවුලටපත් වෙන මනස පිළිබඳ ප්‍රඥාව. හිත ගැන දන්නවද සියල්ල ගැන දන්නවද? හිත ගැන දන්නේ නැද්ද මොනවත් ගැන දන්නේ නැහැ. දහම දන්නවා කියන්නේ හිත ගැන දන්නවා. හිත ගැන දන්නවා නම් දහම දන්නවා. දහම දැනගන්න හිත දැනගන්නවා. එම නිසා හිතවතුනි මේ විදසුන පිටුවම මනස පිළිබඳ කරන ලබන කරනු ලබන හැදෑරීමක් ප්‍රායෝගික හැදෑරීමක් ප්‍රායෝගික අපේක්ෂණය. ඒ වටපිටාවත් සමග අපි පුහුණුවට වැඩි කාලයක් කැප කරමු. අවධානයෙන් සිටිමු මනස පිළිබඳව වීම ගැන මොනවද හිතෙන්නේ මොනවා ගැනද හිතන්නේ අතීත අතීත අත්දැකීම් මතකසී උපදිනවා අතීත අත්දැකීම් ගැන හිතනවා නැහැ වරක් දැක අත්හල සියලුම රූප පිළිබඳ සංඥා මනස අත්පත් කරගෙන අයිති කරගෙන තමන් දැක්කා වගේ අනේ වරක් අසා අත්හල සියලුම ශබ්ද ගැන සංඥා තෝකයක් මනස අදාගෙන අයිති කරගෙන අයිතිකරු බවට පත්ව තමන් තනිවම ඇහුවා වගේ කන් දෙක නැතුව තමන්ම ඇහුවා වගේ දාගෙන ඉන්නවා. අනිත් හැම අත්දැකීමකුත් ඒ වගේමයි. දිව නැතුව තමන්ම රස විඳ වගේ ඒ දිව විඳ හැම රසක් පිළිබඳවම සංඥා අදාළයි. බලන්න හිතෙන හිතෙන දේ හිතන හිතන දේ විනිවිද මේ ඉන්ද්‍රිය පහට ඉති දේවල්. නමුත් එකම ඉන්ද්‍රියක්වත් ඒකක්වත් අයිති කරගත්තේ නෑ දැනගත්තා ඒ පමණ හිතෙන හිතෙන දේ විනිවිද දකින්න ඒ අත්දැකීමේ සැපෑම මුල් හිමිකරු කවුද සිතිවිල්ලක් යනු අතීත එහි අත්දැකීම නැතිනම් අනේ දිවේ නාසයෝ සිරුරේ අත්දැකීම පිළිබඳ අදාගර සංඥාවක් ඇඳගත් චිත්‍රයක චිත්‍රයයි සැබවින්ම ලැබූ අත්දැකීමයි දෙකක් මනස සතුටු වෙන්නේ අසතුටු වෙන්නේ කවුරුවත් ගැන නෙවෙයි තමන්ගේම සංඥා ගැනයි තමන්ම ඉතුමතේට ඇඳගත් චිත්‍ර වලටයි මනස නැමැති චිත්‍ර ශිල්පියා අඩන්නේ වැළපෙන්නේ උල්ලන්නේ අරියාත් කරන්නේ අතීතයේ කිසියම් දවසක කිසියම් තැනකදී ඇහැ දුටු රුවක් පිළිබඳව මනස විසින් හඳගනු ලැබූ සිතුවමකට යදී කලින් යලි යලි යලි යලි ඒ මනසම රැවටෙන හැටි එදා මෙදා කුර මනතරං වාර ගණනා මනස රැවටෙන්නේ නැද්ද ඇලීමෙන් බැඳීමෙන් ගැටීමෙන් විරසක වීමෙන් පියවීමෙන් පසුතැවීමෙන් දැන් ප්‍රවටිනවා අවබෝධේ ආලෝකය වැටෙන විට මනසට සිටිවිලි ඇත්තක් කියන මුලාව අඩු වෙනවා ඉතන්නේ සංඥා ගැන මිස සැබවින්ම තිබෙන හෝ සිටින කෙනෙකු ගැන නොවේ. සිටියාය තිබුණාය කියා හිතාගත් සංඥාවක් ගැනයි හිතන්නේ. හොඳයි කියා බැඳෙන්නේ නරකයි කියා පිටුපාන්නේ කෙනෙකුටවත් දේකටවත් නොවේ දෙනා ගැනවත් දෙයක් ගැනවත් ආම් කවිසියක්වත් නොදන්නා අන්ධ ගොළු විහිරි මනස විසින් අඳුරෙහි අඳිනු ලැබූ සිතුවමකටයි මේ චිත්තය මේ අන්දේ කලවරේ හැම සිටිවිල්ලක්ම හැම සිටිවිල්ලක්ම ජීවිතයි දකින්නේ සිටිවිලි වල සීමාව එතනදී මා කියන්නේ පුද්ගලයෙකු ගැන හිතනවා නම් පුද්ගලයා යනු අසීමිත ලක්ෂණවල එකතුවක්. නමුත් හිතන්නේ සීමිත ලක්ෂණ එකක් දෙකක් තුනක් එකතු කරලා ඇඳගත් චිත්‍රයක් ගැනයි ඒ තමා මනසට උත්කලය කවුරුන් හෝ මේ විදසුනේදී අවබෝධ කරගන්නට පුළුවන් අවබෝධ කරගත යුතු හොඳම කරුණ තමා මනස දන්නා දේට වඩා නොදන්නා දේ වැඩි බව. දන්නේ tikai නොදන්න ප්‍රමාණය වැඩි. ඒ සියල්ල මනසට අවදාවත්ම දැනගන්නත් බැහැ. නොදන්නා කම නිසායි මනස දුක් විඳින්නේ නොදන්නා කම නිසා නොදන්නා කම නිසායි මනස ආවේගශීලී වන්නේ නොදන්නා ප්‍රමාණය වැඩි ඒ නොදන්නා සියල්ල දැනගන්න පුළුවන් දැනගත්තොත් තමා ප්‍රශ්න විසඳෙන්නේ කියන මානය මානය අත්හැරියොත් නොදන්නා බව දැන ගැනීමද ප්‍රඥාවේ ලක්ෂණය. දන්නේ දන්නේ නැති බව දන්නේ. දැනගන්න බැරි බවක් දන්නේ. නොදන්නා බවයි දැනගන්නට බැරි බවයි මනසේ සීමා නොදැනයි කිපෙන්නේ නොදැනයි බිය වෙන්නේ නොදැනයි බැඳෙන්නේ මේ ඇතුළුණු විපස්සනා මාවතේ හැකි පමණ දුරක් විතින් විත හෝ කඩින් කඩ හෝ නැවතී නැවතී හෝ ගමන් කිරීමේ අධිපතිනි මේ විවර කරගත් මාවතේ පරිම දුරක් නිමා කිරීමේ චේතනාවෙන් හිතවතුනි අද විදසුනට නිදසුනක් වෙනසතහනට නැවතුම් පිටක් තබමු සුතවේදීව ඥාන මොහතනා පූර්වකව මේ වැඩසටහන් මාලාවන සංවිධානය කරන නිලඹ දේශනා ප්‍රකාශන මණ්ඩලයේ සියලුම මාත්ම මහත්මීන්ට එවෙන්න තාක්ෂණික අන්තර්ජාලය පහසුකම් උපකරණ සවිකල සපේන කිසිලුම අනුග්‍රහක කල්‍යාණ මිත්‍රයන්ට විශේෂයෙන් වෛද්‍ය සුජාන්ති මෙලගියට පුණ්‍යානුමෝදනා කරමින් ප්‍රත්‍යඥතා ද අගවතින්ම පළ කරමින් හිතවතුනි අපි සමගනිමු සෑම දිනාටම සිතක් ශාන්තියක් සැනසෙල්ලක්ම වේවා